රජිනයේ සඟවන් රිජු බැල්මේ ඇරැයුම් දෙවියන් දිවැසින් කළ ප්‍රතිමාවී දිලෙනා සඳමිනියේ ඔබනම් සැනකිලියයි මගෙනම් කවියන්ගේ දැසේ රසසීමා පනිනා හඳක් සේ ළඟවුන් සංවරයේ රන්තිතකෝමා පිනනා සහදිනියේ සඟවන් විජුබැල්ලේ ඇරැයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමාවී දිලෙනා වාතු කර නැති දේහ තලාවට හේතුවෙන්නද හෙවනැල්ලෙන් කාන්ති විහිදෙන නයන